ධර්මයේ ධර්ම ගෞරවයෙන් තොරව අත ඥානවනම් අනිවාර්යයෙන්ම වාගනවට වැඩිය අමාරුයි. ඒක හරියටම සීලයක පිළිපදලා හරියටම දෘෂ්ටි පිරිසුදු කරගෙන ගියොත් ඒක මේ අමෘත ඵලයක් ලබා දෙනවා. එහෙම නැත්නම් සර්පෙක් අත ගෑවා වගේ මේ විදුලිය මෙච්චර උදව් උපකාර කරාට. වයරක තුවාල වෙච්ච තැනක් අත ගෑවොත් විදුලිය කිසිම අනුකම්පාවක් නැහැ. ඒ නිසා කියනවා තුවාල වෙලාද කියලා බලන්න අතට මේස් එකක් දාගෙන අත ගන්නයි කියලා. මොකද විදුලිය හොඳ වගේම වැදුනොත් ආය ආදාහණයට වියදම් කරන්න ඕනේ නැහැ. වැඩි ඒකෙන්ම කරලා තියෙනවා. ඒ වගේ තමයි මේ ධර්මයක් එක්කත් වැඩ කරනකොට එහිපස්සික ධර්මය අර විදිහට මමම වමතෙන් ඇල්ලුවොත් පුංචි කරලා එහෙනම් ඉතින් <clears throat> කේන්දරේ බලව ගන්න එක හොඳයි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි මේ ධර්මික ජීවිතේට බැහැගෙන විපස්සනාව කියන එකේ වටිනාකම ඉස්සරහින් තියාගෙන සීලේ වශයෙන් අපි නැමෙන්න ලෑස්ති වෙලා අපේ තියෙන දෘෂ්ටිය හදාගන්න ලෑස්තිලා බහිනකොට ඇයි අපිට මේ ඒහිපාසික ගුණය නොවැටහෙනවා නම් නොවැටහෙන්නේ මොකද්ද මේකට කරන්න ඕනේ ඒ සඳහා සත්‍ය නම් උපක්‍රමී සත්‍ය නම් ආයුධේ අපිට කරන්න වෙන්නේ මේ සතියේ තියෙනා වූ අපිලාපන ලක්ෂණය කෙනෙක් පුරුදු කරගන්න ඕනේ කොයි වෙලාවෙ කොයි ආකාරයේ මොන විදියෙන් කෙරුවොත් අපේ මූල කර්මස්ථානේ අපිට සාදර වෙන්නේ මොන ආකාරයෙන් ඉඳගත්ොත් අපේ කයට අපිට මිත්‍ර වෙන්න පුළුවන් වෙන්නේ කියන එක බුදුහාඳුරු කියලා දෙන්නේ. බුදුහාඳුරු කියන්නේ කයත් එක්ක මිත්‍ර වෙන්න අරමුණට සාදර වෙන්න. අන්නේවැනි මානසික පරිසරයක් හදාගන්න කියන එක ලක්ෂ කෝටි වාරයක් වරද්දලා වරද්දලා තමයි තේරුම් ගන්න. ඔය ටයිප් රයිටර් එකේ පුරුදු කරන එක කරා බලන්න. කොළ කීයක් එක එක අකුරු ගහලා ගහලා ගහලා ගහලා පුරුදු කරනවද කියලා? ඒ කාලේ ටයිප්‍රයිටරේ පුරුදු වෙලා ලියුම් එහෙම ගහන්න දෙනවද? කවදාකවත් දෙන්නේ. දෙන්නේ රායන් නයිට අයන. රායන් නයිට අයන. රායන් නයිට අයන. ඉතින් ගහලා ගහලා තමයි රට රට රට රට රට රට කියලා රටක් වල වල ගහන්න වෙනවා. ඊට පස්සේ තමයි තව එක අකුරක් එකතු කරලා ආය පුරුදු කරන්නේ. ඒ පුරුදු කරන කාලේ වෙන මොනවක් කරන්න බැහැ. කොහොම කරලා කරලා කරලා තමයි අකුරක් ඊගාට වචනයක් ඊට පස්සේ වාක්‍යයක් විදිහට කරලා කරලා ගියාට පස්සේ තමයි අර අර සින්දුවක් තියෙන ටක් ටක් ටකරක් ටකරක් ටකරක් කියලා නන්දමානි කියන්නේ. ටක් ටක් ටක් ගාලා අකුරු ගහන්න පුළුවන් වෙන්නේ අහක බලාන කීබෝඩ් එක තියා බලන්නේ නැතුව මේක තියා බලන ගහන්න පුරුදු වෙන්නේ කවදාකවත් ඒක මේ අහම්බෙන් ආපු එකක් නෙමෙයි. පුහුණුවෙන්ම ආපු දෙයක්. ඒ වගේ අපි සතිය පිටවන්න හදනකොට අරමුණට හිත බහ ගන්න ගතිය සහ නොබහ ගන්න ගතිය කියන එක නොසලකා ඒක පිළිබඳව සැලකිල්ලෙන් තොරව ආනාපාන සතිය කොච්චර කල් කරන්නේ අරමුණට කිඳා නොබසින්ද ඉඩ තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕන සතිය මූලික ලක්ෂණය තමයි අපි ලාපන ලක්ෂණේ අරමුණට කිඳා බහින ගතිය නිසා උපට්ඨිත භාවයේ අරමුණට එළඹ සිටි ගතිය. ඒ වගේ මේකේ පෙළලා තියලා තියෙන යම් කිසි විදිහකට හරි ඥාන සතියට පිහිටියානම් හිත අසම්මෝස රසය. සම්මෝහාවක් හිතේ හිටින්න බෑ. කලකොල බවක් හිටින්න බෑ. අන්දමන්ද බවක් හිටින්න බෑ. ඇතුල් වෙන හුස්ම පිට වෙන එකද ඇතුල් වෙන එකද කියලා අන්දමන්ද වෙන්න බෑ. ඇතුල් වෙන හුස්ම ඇතුල් වෙන හුස්ම කියලා මේ සාංශුද්ධියක් තියෙනවා. පිට වෙන හුස්ම පිට වෙන හුස්ම කියලා දැනගන්න. වම දකුණ තියෙනකොට දකුණ තියෙන ගම වම කියලා මෙනෙහි වෙන්න බෑ. මෙනෙහි වෙනවා නම් සතිය වෙන්න බෑ. වම තියෙනකොට වම කියලා මෙනෙහි කරනවා. නැත්නම් මෙනෙහි කරගන්න පුළුවන් හිත එතන දාන්නවා. දකුණ කියනකොට දකුණ, වම කියනකොට වම. ආදී වශයෙන් ඒ Taman හිත යොදන අරමුණ පිළිබඳ සම්මෝසාවක් නැතිකම. අන්දමන්දකමක් නැතිකම. කලකොල බවක් නැතිකම ටික වේලාවක් යනකොට තමයි තේරෙන්නේ. හිතවිලි තියෙනවනේ, ශබ්ද තියෙනවනේ, වේදනා තියෙනවනේ හිත අරමුණටම වැටෙන්නේ අන්දමන්දයි. කොච්චර වෙලා අරමුණේ හිටියද නැද්ද දන්නේ නැත්නම් ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා දන්නේ නැහැ. ඒ වගේම කවුරුත් ඇහුවොත් කොච්චර ආනාපාන හිටියද කියලා සපේලා උත්තර දෙන්නත් බෑ. මොකද අඳවන්න බෑ. එතකොට අපි දැනගන්න ඕනේ සතිය හිටියා නම් ඇතුළීම ඇතුළීම වශයෙන් පිටවීම පිටවීම වශයෙන්. තව හොඳට සතිය පිහිටියා නම් ඇතුළීමේ මුල මේකයි මැද මෙහෙමයි අග මෙහෙමයි. ඊට පස්සේ පිටවීමේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියනකොට වෙනදා නොදැක්ක විදිහට ඇතුළීම පිටවීම මැද හිස් තැනක් තියෙන බව තේරෙනවා. වම මෙහෙමයි දකුණ මෙහෙමයි කිය කිය ඉන්න එක මේ සංසුද්ධ භාවය අසම්මෝස භාවය නැති කියන ඔසවනවා තබනවා කියලා මෙනෙහි කරනවා කියලා හිතමු. එතකොට සම්මෝසාව ටිකක් අඩු වෙනවා. තවත් වෙනකොට කියනවා ඔසවනවා යවනවා තබනවා කියලා මෙනෙහි කරන්න කියනවා. හොඳයි. එහෙමත් මෙනෙහි කරනවා. ඊට පස්සේ කියනවා ඔසවන්න හිතෙනවා ඔසව. යවන්න හිතෙනවා යවන. තබන්න හිතෙනවා තබනවා කියලා මෙනෙහි කරනවා කියලා. එතකොට යාට හොඳට තේරෙනවා තබන්න හිතෙනවා තබනවා කියලා. ඊගාට දකුණෙන් වමට මාරු වෙනකොට මේ තේරම කලවම් වෙන අතරමැද විශාල හිස්තනක් පහු කරලයි වමේ ඔසවන්න හිතෙනවා ඔසවනවා කියලා පටන් ගන්නවා. වම යවන්න හිතෙනවා යවනවා. තබන්න හිතෙනවා තබන ඒක වෙන්නමම වැඩ පිළිවෙලා. ඒකෙන් සම්පූර්ණ වෙනස් වැඩ පිළිවෙලා තමයි දකුණ ඔසවන්න හිතෙනවා ඔසවනවා කියන්නේ. ඒවා වෙන් වෙන් වශයෙන් තිබුණාට කලවමක් නැහැ. ඒවා කලවම් වෙන්නේ නැහැ. ඒ වගේ කිසිම අන්දමන්ද භාවයක් නැහැ. අපි ඔය ටෙලිවිෂන් එකක් දිහා වැඩ කරන්නේ නැති වෙලාවේ චිත්‍රරත්න දිහා බලන්න. කවදාකවත් ওই චිත් දෙකක් අතර කලවමක් හරි ගැටුමක් එනවද කියලා බලන්න. කවදාකවත් නැහැ. ලක්ෂ කෝටි වාරයක් හිතවිලි ආවා. ඒ හිතවිලි අතර පටලැවිල්ලක් නැහැ. හරියට ටීවී ස්ක්‍රීන් එකේ ඒන තිත් අතර හැම වෙලාවෙම දෙකක් අතර ඉඩක් තියෙනවා. කවදාකවත් තිත් දෙකක් එකට එකට හැප්පෙන්නේ නැහැ. හැප්පෙන තරම් ලං වෙන්නේ නැහැ. ඒව ඉන්නේ ඒ අත්තන්ගේ අතරමැද ඒ අවකාශ ධාතුවට ඉඩ තියලම. ඒ නිසා අපිට සැප වේදනාවක් ඇවිල්ලා ඒක දුක් වේදනාවක් බවට පත් වෙනකොට අදුක්කම සුඛ වේදනාව විඳලාමයි සැප වේදනාව දුක් වේදනාව බවට පත් වෙන්නේ. අතරමැද හිස්තන අපිට තේරෙන්නේ නැත්තේ මොකද අපි ඒකට සාවධාන නැති නිසා. මො සතිය පිහිටියා නම් ඇතුල්වීමේ මුලැමැදාග දකින්න හිස් තනක කියලා පිටවීමේ මුලැමැදාග දකින්න. වමේ මුලැමැද එසවීමේ යවීම තමයි දක්වා දකුණට යනකොට අතරමැද හිස් තන දකින්න. ඒ වගේම සුඛ වේදනාවක් එද දුක් වේදනාවට මාරු වෙනකොට ඔය අතරමැද අදුක්කම සුඛ වේදනාවක් නැත්නම් නොදැනෙන නොපෙනෙන ධාතු අතර තියෙන අවකාශය වාගේ ඒ හිතවිලි අතර වේදනා අතරත් හිස්තන් රාශියක් තියෙන බව. තේරෙනකොට පේනවා ඉදලක් ඉඳලා කියන වැරදි ඊළඟටක් අරගෙන කූතු මිටියම අරගෙන කඩන්න ගත්තොත් කඩන්න බෑ. ඔක ලියලා කෝර කෝර කැඩුවොත් ගාණක්. ඒක නිකන් සුතුස් කාලා කඩතයි. එනිසා දරුවත් සංසේ මේ ඒහිපාචික භාවයේ විස්තර කරන කියන්නේ නලාගාරංග කුංජරෝ. මහසීනාව දැක්කහම තුගේ අල්ලන්න එපා. බටගාලක් විදිහට මහා ඇතෙක් වාගේ. එක එක බටගහ ගලවපන්. ওই මුළු මහා බට ලන්දම ඇතාගේ හොඬේටම අලකු දෙයක්. හැබැයි බට ගහ ලන්ද වශයෙන් තියෙනට ඇතාට වැඩිය ලොකුයි. ඇතා මේකට බය වුණොත් කවදාකවත් බට කැලේට වදින්නේ නැහැ. ඌ දන්නවා මේක බට ලියරි හැදිලා තියෙන්නේ. එක එකක් අලවන එක ඇතාට ලේසි. ඒ නිසා බට ගාලකට වන් ඇතිකුසේ මේ එක හිතවිල්ලක්, එක වේදනාවක්, එක ආස්වාසයක්, එක ප්‍රස්වාසයක්, එක කාම හැඟීමක්, එක ද්වේෂ හැඟීමක් තනි කරන්න කොටු කරන්න ගන්න එකක්වත් කොන්දක් නැහැ. එකකටවත් බලයක් නැහැ. ඔය සාමාන්‍යයෙන් අපිට රසායන විද්‍යාව ගන්නකොට කියලා දුන්න පාඩමක් තමයි මේ කුණු අයින් කිරීම සඳහා සබන් පාවිච්චි කරනකොට මොකද කරන්නේ? කුණු එකිනෙක තිබ්බොත් පටල බැඳෙනවා. තෙල් කුණු තෙල් කුණු මට පටල බැඳෙනවා. සබන් කරන්නේ කුණු කැට දෙකක් අතරමැද සෙවල පට්ටයක් බඳින එක. එතකොට මේ කුණු කැලි දෙක අතර සම්බන්ධය නැති වෙනවා. වතුර දාපු ගමන් අර දෙන්නට අත්වල බඳ ගන්න බැරි වෙනකොට හොදාගෙන යනවා. සබන් දාපු ගමන් වෙන්නේ මොකද්ද? කුණු කුණු අතර සෙවල පට්ටයක් හැදෙනවා. සෙවල පට්ටය නිසා කුණු කැලෙන් කුණු කැලට බැඳීම නැති වෙනකොට ගහලා යනවා. නිසා කෙලෙස් එක දිගට මෝහ පටල බැඳුනොත් අපි මිනී මරන්නේ, හොරකම් කරන්නේ, කාමීත්‍යාචාරයක් බාටපත් වෙනවා. මොකද මේ එනේන පුංචි පුංචි කෙලෙසේ එක එක කොටු කරලා ගත්තොත් අර ඇතට අහුවෙච්ච බට ගාලා වගේ. එහෙම නැත්නම් මේ ඉපලක ඉදලා මේ කූර්මිකයක එක එක කූර ගත්තා වගේ ඒ එකකවත් කොඳු වැටයක් වෙලක් නැති බව. එකකවත් අපිට විරුද්ධව පැන නැගිච්ච අභියෝගයක් නැති බව. අපි අපේ පූර්ණ ශක්තිය සතිය අප්‍රමාදීව දොල වැළුවොත් මේ එක කෙලේශයක් එක වේදනාවක් එක කැස්සක් එක කිබිස්සක් එක කැක්කුමක් එකකවත් ඔය කියන ගන්න දෙයක් නැති බව. මේව තමයි මේ මේ එහි පස්සේ කම කියලා කියන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අසම්මෝස භාවය නැති වෙන හඳුර පිටින් අල්ලන්න යන්න එකවරකට එකක් අරගෙන ඒක සුද්ධ කරනවා. එතකන් මහා මන්ත්‍රයෙන් කල්පනා කරන්නේ අහුවෙච්ච දෙක ඉවර කරනවා ඊගාවෙක ඉවර කරනවා එහෙම එහෙම කරනකොට වැඩ ඉවරනවා දන්නෙත් නෑ ඇඟට දැනෙන්නෙත් නෑ කන්දක් නැතිනකොට තමන් තවන පියවර විතරක් බලන්නේ කියන මහා කන්ද දිහා බලලා හූල්ලන්න යන්න එපා ඒක කවදා ඉවර කරන්නෝ කියලා බය හිතෙනවා ඒ කරන කරන වැඩේ කරන කරන ටික ඉවර කරගෙන යනකොට සම්මෝසාවක් නෑ දැන් මම මේ කියන්නේ වම් පාය ආයක පහතුලෝ පට්ටලව තියන්න ආයකට බාර අරගෙන දකුණු පාය තියෙනවා ඒක පටල කරගෙන ඊගායක තියනවා කිව්වහම කන්දක් නැගත් පළමක් බැසා සමතලයේ ගියා කොහොමඩක් පියවර විතරයි. ආ මේ විදිහට අසම්මෝහ නැතුව එක දවසකට වාඩි වෙච්චාම එක හුස්ම රැල්ලක්වත් ආස්වාසක ප්‍රස්වාසයෙන් කලවම් වෙන්නේ නැතුව වේදනාවකින් කලවම් නැතුව සද්දකින් කලවම් නැතුව හිතවිල්ලකින් කලවම් නැතුව බැලින්න තමයි අපි යෝගාවචරේකට සතිය පිහිටවනවා කියලා කියන්නේ. එහෙම සතිය පිහිටුවා ගත්තට පස්සේ තව කෙනෙක් සතිය පිටේවුවත් එයත් ඒ තමයි අත්දකින්නේ. ආයක කිසි වෙනසක් නැහැ. හැබැයි ඉතින් එන පාර නම් වෙනස්. එක්කෙනෙක් පිම්බීම හැකිලිම දිගේ, එක්කෙනෙක් ආනාපාන දිගේ, එක්කෙනෙක් වම දකුණ දිගේ, තව කෙනෙක් වේදනානුපස්සනාව දිගේ, තව කෙනෙක් චිත්තානුපස්සනාවේ කොයි තුතුඩියෙන් ආව. සිටිපදෙට නැග්ගට පස්සේ නම් එකයි. නගිනකන් තමයි ඔය පාරවල් වෙනස කියන්නේ. ඒ සඳහා මේ සතියෙන් කරලා දෙන්නේ පුංචි පුංචි කොටස් වෙන් කරලා දේවල් අතර පටලැවිලි දේවල් අතර අත්වල බැඳගන්නේ නැති කරලා මේ එක එක එක එක තනි කරනකොට සම්මෝසාවක් එන්නේ අසම්මෝස භාවය. ඊගාට ඒක කියනවා විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා කියලා. Tamanට වැටෙනවා දැන් නම් මම කෙලින්ම ආස්වාසයට මුහුණ දීලා ඉන්නේ. අභිමුඛ විෂය අභිමුඛ අරමුණ ප්‍රකට වෙනවා. දැන් නම් ප්‍රස්වාසයට මුහුණ දීලා ඉන්නේ. දැන් නම් මම මුහුණ දීලා ඉන්නේ සද්දයකට. දැන් මම මුණ දෙලා ඉන්නේ වේදනාවකට. දැන් මම මුණ දෙලා ඉන්නේ හිතවිල්ලකට. මේ හිතවිල්ල අතීත හිතවිල්ල. මේ අනාගත පටිකංකණයක් ආදි වශයෙන් ඉදිරිපත් වෙච්ච දේ පිළිබඳව සම්මෝසාව නැති වෙනවා විතරක් නෙවෙයි අරමුණ මොන යකා වුණත් මූණට මූණ දාන. ඔය අර සති සතිය සති සීමත් සතුටක් භවයේ බලය නැත්තම් සීයේ බලමයි මේ කියලා පරිවර්තනය කරලා තියෙනවා. Power of Mindfulness කියන පොතේ. ඒකදී ඒ ස්වාමීන් වහන්සේ ජර්මන් හාමුදුර කෙනෙක් කියන්නේ උන්වහන්සේ කියනවා මේ යක් වේලවල මිනිස්සු යකදුරයි. ඒ යානට ගෙන ලෝකේ ඉන්න ඔක්කොම 33 කෝටියක්ම දෙයියෝයි යක්ෂයෝයි අරමසිනයි මේ මානවයි ඔක්කොමලා ගෙනනවා. ගෙන්නලා එන එක එනකොට ඉන්නේ තන්නේ. ඌට නම කියලා කතා කළොත් ඒක ආශීරි මාස වෙනා වුණත්, තොඩ්ඩි මාස වෙනා වුණත්, මොන යකා වුණත්, ගරා යකා වුණත් තනි කරලා නම කිව්වොත් බයයි. එනකොට නම කිව්වොත් බයයි. හැබැයි ඌ වෙනුවට වෙන එකේ නම කිව්වොත් පැනලා කනවලු. ඌ දන්නා මූණ පැටලිලා තියෙන කියලා. එහෙනම් කනවලු. ඒ නිසා එන මිනිස්යාගේ මිනිස්සෙක් නේ යකානේ. එත යකාගේ නම කියන්න පුළුවන් නම් යක දොරා දන්නේ සාත්‍රෙ ඉච්ඡතු. යක ඕනෙම යකෙක්ගේ. නම කියන්න පුළුවන් නම් යකා බය වෙනවා කියලා. බුදුහාමුදුරුවෝත් ওই සෙල්ලම තමයි මායයට කරන්නේ. බුදුජානනාථගේ 45 වස කාලේ මායාව. ඊට කලිමුත් එනකොට එන්නේ වෙස්ම වාගන. নানা ප්‍රකාර වෙස්ම වාගන. බුදුජානනාථගේ බලනවා මේ වෙලාවේ මේ තනින් එන්නේ කවුද? එනකොට දන්නවා මාරමස්සිනා. ආ. වරෙන්කෝ ආහාර පස්සේ කතා කරලා කියනවා උඹ අසවලා නේද කියලා. එතකොට මායයට වෙන්නේ සතියේව අන්තර්දාපේති කියලා. එතනම අන්තර්දාල වෙනවලු අයියෝ සමන ගෞතමයා මාව අඳුරගත්තයි කියලා. ඊට පස්සේ මායයට මොන දෙයක් කරන්න බෑ කියන. අඳුර ගැනීම අවශ්‍ය කරන්නේ. ඒක නිසා ඕනම ක්ලේශයක් අන්තිම ධර්ම ක්ලේශයක් කියන්නේ විෂයාභිමුඛ භාව තියෙනවනම් මෙන්න මේ අසවල් ක්ලේශයයි මේ ඉස්සරහ තියෙන කියලා දන්නවනම් ඒක විභූෂණ පාන්න බෑ ඒකට අපිට බලපාන්න බරුව යනවා. අපි ඉස්සර වෙනවා කියන්නේ. අපි සූදානම් දැයි. ජවි සුනාමිය ඔච්චර ව්‍යසනයක් ලංකාවට කරේ මොකද්ද? ලෑස්තිලා හිටියේ නැහැ. ජපානයේ මුහුදු වෙරළවල් හදලා ඒ මුහුදු වෙරළවල් වල සුනාමි රැලි යන්ත්‍රානුසාරයෙන් කරලා හැම ඉස්කෝල ළමයෙකුටම අවුරුදු 3කට සැරයක් සුනාමියට පෙන්නනවා. මෙන්න මෙහෙමයි මේකේ ලකුණු මෙන්න පෙර ලකුණු මෙහෙම වෙනකොට මෙච්චර ව්‍යසනයක් කරන ඔබ කළ යුත්තේ මේකයි කියලා ඒ සුනාමිය ඇති කරන කෘත්‍රිම වෙරළවල්. ඉතින් මේ මිනිසුන්ට බය වෙන්න දෙයක් නැහැ. අප්‍රිකානු රටවල් වල කොල්ලේ වැඩි වියපත් වෙන කොල්ල වැඩි වියපත් වෙන කියලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ලිංගික පරිණත වෙනකොට ගොම්මන වෙලාවට මහා පාළුසනකට ගෙනියන කොල්ලෝ ටික තේරෙනවා. ගෙනියලා වැඩි හිටියෝ ඇවිල්ලා භයානක සද්ද ඇති කරලා යක්කු, ප්‍රේතය, භූතය වගේ කෑ ගහගෙන පැනලා කිලි පත්තු කරන අර කොල්ලෝ ටික තේරම දන්න තරමින් බය කරනවා. බය කළා කියනවා ඉස්සරහට ඌ එනවා, ලෑස්තිලා හිටපළා කියලා. ඉතින් ඌ ඊට පස්සේ යකා නෙවෙයි යකාගේ අප්පාවත් ඌ බයද. මොකද ඌට පොඩි කාලේ පුහුණු කරලා තියෙන්නේ. අනිත් වගේ බුදුහාමුදුරු අපිට මරණය එන බව අනිවාර්ය බව සිහිපත් කරලා දීලා තියෙනවා. වයසට යන බව අනිවාර්ය බව සිහිපත් කරලා දීලා තියෙනවා. ලෙඩ වෙන බව අනිවාර්ය බව සිහිපත් කරපු නිසා මේ කැස්තට කිවිසට මොන්න චරුචුරුද. සූදානම් හිටපල්ලා. එතකොට අපි එනකොට මේ ආහාර දී ආවේ කියලා දන්නවනම් දැන් රෝග නිర్ణය කරගත්තා නම් ඊට පස්සේ බය නැහැ. අමාරුම දේ තමයි අද රෝග නිర్ణය. ඒකට හේතුව මොකද? ලෙඩුන්ට ඉවසීමේ ශක්තියක් නැහැ. ලෙඩ ලකුණු මතුවෙන්න ඉස්සෙල්ලා පැන්ඩෝල් ගන්න. ලෙඩ ලකුණු මතුවෙන්න ඉස්සෙල්ලා බාම් ගන්න. ඉතින් රෝග ලක්ෂණ මොකක්ද කියලා අඳුර ගන්න හම් වෙන්නේ අද තියෙන ලෙඩ වැඩි හරියක් බෙහෙත් වලින් ආපුවා. ඉංග්‍රීසියෙන් කියන්නේ ඒකට ඊස්ට්‍රෝජෙනික් ඩිසීසස් කියලා. ඒකට මොනම බේතක් නැහැ. විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන්නේ අමතර කතාවක් නමුත් මේ රසවත් දෙයින්ද මම මේ මතක් කරන්නේ බේසජ්‍ය සමුත්තිත රෝගෝ විය අතකිච්චෝ කියලා. යම් කිසි දෙයක් බේසෙන් හටගත්තා නම් ඒකට කිසිම පිළියමක් මේ ලෝකේ නැහැ. විස බීජ වලින් හටගත්ත ඕනෙ දෙයකට බේස් කියනවා. මොකද බෙහෙතෙන් හදගත් ලෙඩකට බෑ. අපිට අවශ්‍ය කරන බෙහෙත් කරන්න ඉස්සෙල්ලා ලෙඩේ මොකද්ද කියලා බලා ගන්න. ඒකට පොඩ්ඩක් ඉවසන්න. ඒ නිසා ඕනම ක්ලේශයක් ආවොත් ඉන්න කියලා නෙවෙයි ආවේ. ආපු ගාම මේකට මුණ දෙන්න පුළුවන් නම් විෂයාභිමුඛ භාවය ආපු ආපු අරමුණට ආපු විශේෂයට අභිමුඛ වෙන්න පුළුවන් නම් අපි ලෑස්ති. අපි සූදානම් ශරීරයේ එච්චරයි. ඒ නිසා අපි ආනාපානෙ ඉඳ ගන්න ඇත්ත. නමුත් අපි බලාපොරොත්තු නැති වෙන විදිහට වේදනාවක් එනවා. අපි මේ වෙලාවේදී ආනාපාන තුනේ හිත නාසිකාග්‍රේන තුනේ ගලවනවා ඒක. ගලවලා <clears throat> වේදනාට ගොතන අලවනවා. නාසිකාග්‍රේ තියෙනකොට අපි දැක්කේ ඇතුළේම පිටවීම පිරිමැදෙන ගතිය නැත්තම් උණුසුම සීර. දැන් වේදනාව තියෙන තැනට ගිහලා බලනවා දැන් මෙතන මොකද්ද තියෙන්නේ. එතකොට වේදනාවෙන් ඇති වෙන කපන බව, කොටන බව, පුච්චන බව, දද කරන බව, මිරි කරන බව වැටෙනවා. ඉතින් ওই දෙකම එකයි. ආනාපානයේ ඉන්නකොට නාසිකාග්‍රේ ඉඳගෙන අර ඇතුළ වෙන පිට වෙන නාස්පුඩු පුරවාගෙන පිරිමදින ගතිය දැක්කා. තමන්ගේ වේදනාව ඇත්තන හිත තියාගෙන මේ වේදනාව හැටි මෙහෙමයි කියලා වේදනාව දැක්කා. මේ දෙකටම තියෙන විශේෂාභිමුඛ භාවය. ඉතින් යෝගාචර හිතනවා මේ නාසිකාග්‍රයේම තිබිය යුතුයි වේදනාවට ඥාන වේදනාවක් නැති කල යුතුයි මැකිය යුතුයි නන්දකින් නොපතන් නදෝමකින් කියනවනේ ඒක විපස්සනාවක් වෙන්නේ නැහැ. වේදනාව නම් වේදනාව ප්‍රකට නම් වේදනාව විශ්ය කරගන්නවා වේදනාවට අභිමුඛ වෙන එකයි තියෙන්නේ. සද්දයක් ඇහෙනවනම් සද්දේ විශ්ය කරගන්නවා. මොකද ඒක කෙරිලානේ තියෙන්නේ ආනපන ගිහිල්ලානේ. සද්දේ මොකද්ද කියලා බලන්න. හිතවිල්ලක් ආනම් හිතවිල්ල මොකද්ද කියලා බලනවනම් විෂය අභිමුඛ භාවපච්චපත්තාන. ඒක ඒහිපස්සිකයි. විෂයට එළඹෙන දෙයට මුල් දීලා බලනවා කියන එක තමයි ඒහිපස්සික. කියන්නේ මෙන්න බලන්න. එහෙම බැලුවොත් ඒක අපි යටපත් කරන්න බැරි වෙනවා. අපි ජීවුවොත් බය වුණොත් නොබැලුවොත් අන්දමන්ද කළ වටහා ගත්තොත් එහෙනම් ඒකට අවස්ථාව එනවා. ඒ නිසා එන දේට මුණ දීම සූදානම් ශරීරයේ ওই සතිය తీර ගතියක්. විෂාභිමුඛ භාව පච්චපට්ඨාන කියනකදී එන දේට මුණ දෙන එකයි කරන්නේ. එකක් මතක තියාගන්න මේන ඕනම දෙයකට මුණ දීමේ ශක්තිය මිනිස්යා තුල තියෙනවා. මිනිස්යා විහිං තමන්ගේ කොන්ද බය නැති කරගෙන බියසුළු වෙලා බෑ කියාගෙන නෑ කියාගෙනයි මේ සතිය පච කරලා මේ එන අතුරු ආන්තරාවලට පැනදෙන්නේ. යම් දවසක සතිය අදාහගත්තොත් සතිය සුපතිතිත වුණොත් සති වේපුල්ල භාවයටපත් වුණොත් අපි අරමුණු වද කරදර කෙලෙස් එනකම් බලන්නේ දිවි පුළුවන් කෙනෙක් වරෙලා මම ලෑස්ති කියලා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට එක දවසක් හොඳටම අසනීපයි. පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ නෝ උපස්ථාන දෙන්නේ මේ නෑදාගමත් වෙන ශාක්‍ය වංශේ කියලා බලද්ද ඒ සල්ලි බොහෝ මිහිරව hina වෙලා ගතීතු කරනවා. දන්නවා මේ වේදනාව බොහෝ අමාරුවෙන් ඉන්නේ කියලා. ඉතින් අහනවා මෙච්චර මේ අමාරු වේදනාවක් තියද ඔබ වහන්සේ කොහොමද මේ <clears throat> සහැල්ලුව ගත කරන්නේ කියලා. නෑ අයිත්මදි මම කොයි දේ සතිපට්ඨානට දාලා බලන්න. එතකොට මට මේ එන දේවල් වලට මුණ දෙන එක විතරයි තියෙන්නේ. එහෙනම් නන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගියාට පස්සේ මේ වෙන අවස්ථාවකදී උන්වහන්සේ කියන මම දැන් දකුණු දික බලන්න ඉස්සරලා සතියෙන් නම් මම ඉන්නේ මම දන්නවා මේක බැලුවට පස්සේ මේ පැත්තෙන් කෙලෙස් උපදින්න පුළුවන් බව මම දන්නවා. ඒ නිසා මේ මොනවද දැක්කයි කියලා හෝ අහුණයි කියලා හෝ මම යන්ත ඉස්සලා මේ පැත්තෙන් කෙලෙස් උපදින්න පුළුවන් බව දන්න නිසා සතියේ ඉස්සර උනොත් කෙලෙස් උපදීම නොවන නිසා මම හැම වෙලාවෙම හිත යොදන්නේ මේ එළඹ හිත සීයෙන් නම් මට කෙලෙස් ජය ගන්න පුළුවන්. අපි ඉන්නේ අසුචි වලක බව දන්නවනම් අර කෙලසෙනවා කියන අහන්න යන්නේ. ඒක දන්න කම විතරයි අපිට තියෙන විශේෂය. ඒක අනුන් කියනවනම් මේ අසුචි නෙමෙයි රත්තරන්. මේකට ගඳ නෙමෙයි මේකට කියන්නේ සුවඳයි කියලා කවුරු කොහොම කිව්වත් එක සැරයක් අසුචි දැකපු මනුස්සයට ගෑවිච්ච මනුස්සයට ඒක ගන්න තියෙනවා. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ මේ සතිය තුලින් ඕනම අරමුණකට මුණ දීමේ ශක්තිය පුරුදු කරුවාට පස්සේ ඒක ඒහිපාශික බව අනුමාත්‍ර ස්වරූපයෙන් පුරුදු කරනවා. පුරුදු කරගෙන ගියාට පස්සේ ඒක ඒකට ආසන්න කාරණාව වශයෙන් පෙන්වන්නේ කායාති සතර සතිපට්ඨාන කියලා මුල් මුලින් වරද්ද වරද්ද කරන සතියමයි පසුපස වෙන නිවැරදි සතියට හේතු අපි ඉඳ ගන්නකොටම පටන් ගන්නකොටම ආනාපානේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා පේන්නේ නැහැ. ඒක ස්වභාවය. ඒක සාද්ද වේදනා හිතෙත් එක කලවම් වෙලා. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් කලවම් වෙලා. වම දකුණ කලවම් ප්‍රශ්නයක් නැහැ. අපි යන්නේ ගැට තියෙන කොණ්ඩයක් හිමීට පීරලා පීරලා ගැට නැති කරගෙන කොණ්ඩේ බඳින්න නේද? අපි ඉස්සලා හිමීට විවේකීව කොණ්ඩේ කඩා ගන්න නැතුව කෙස්කස් කලව ගන්න හිමීට ඔක පීරලා වෙන් කරගන්නවා. වෙන් කරුවට පස්සේ තමයි කොණ්ඩ මොස්තල් දාන්නේ. ඒ වගේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න තරමට යනකම් විවේකීව බලන්න. බලාගෙන ඉඳලා තේරුණානේ දැන් මට ආනාපානේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්ුණයි කියලා අන්න වැඩේ පටන් ගන්න තැන. ඊට පස්සේ බලන්න ඕනේ මේ දෙක අතර වෙනස මොකක්ද? ආ එහෙනම් ආස්වාසයෙන් ඊගාව ආස්වාසයට ඇති වෙනස මොකක්ද? ආස්වාසයේ මුලින් මැදට ඇති වෙනස මොකක්ද? මැදෙන් අගට ඇති වෙනස මොකක්ද? ආස්වාද ප්‍රසවාස දෙක අතර මැද මොනවද කියලා එක දැන්නක ගලේ පැලිරා ගියා නම් ඒක පස්සේ jiggetම තලහන තලහන යන එකයි තියෙන්නේ. අර පළවෙනි පැලිර තමයි අමාරු. පළවෙනිම පැලිර තමයි අමාරු. ඒ නිසා කාය ආදී සතර සතිපට්ඨාන කියන මුලින් මුලින් වරද්දා ගැනීමයි අවසාන දීපුල්ල සතියකට උදව් උපකාරය. ඒ නිසා අපි මේ යෝග ජීවිතේ වටිනාකම කෙලවර කරන්න. මොකද අපිට කාගවත් අරතුලින් ඉගෙන ගන්න බෑ. අපේම වැරදිම ඉගෙන ගන්න. ආන්නේ විදිහට සතිය යම් ප්‍රමාණයකට අපි පිළිහියයි කියලා හිතමු. සතිය ඉගෙන ගත්තයි කියලා පරියන්ක වේවා, සක්මණේ වේවා, ඒදින්දා වැඩවල වේවා. ආන්නේ එහෙම කරලා අපි යම් වෙලාවක වාඩිලා මූල කර්මස්ථාන හිත දැම්මයි කියලා හිතුව. නැත්නම් වෙන වැඩ බහා තබලා මේකටම ගියත්යි කියලා ගමු වෙලා ඒ වෙලාවට ගියාට පස්සේ අපි පිම්මීම හැකලින් බලනවා. ආස්වාද ප්‍රස්වාසය බලනවා. වෙන මොකක් හරි බලනකොට අපිට මේ බලන ආස්වාසය ප්‍රස්වාසය පිම්බීම හැකිලිම කියන දේවල් අපිට ඉස්සල්ලාම් පේන්නේ යම් යම් දර්ශන රූපක නිදර්ශන මාර්ගයේ ආස්වාසය බැලුම පුම්බන්නා වාගේ ප්‍රස්වාසය උලන් අරින්නා වාගේ ආස්වාසයේ දොරක් අරින්නා වාගේ ප්‍රස්වාසයේ දොරක් වහන්නා වාගේ නැත්නම් උලඟ මේ මකුළු දැලකට හුලම් බදන්නා වාගේ මකුළු දැල අනිත් පැත්තට යන්නා වාගේ මොනවා හරි ඒක මොනවා හරි සතහන් ස්වරූපයක් අපිට අපේ හිත කියවන්නේ ඒ තාලේ. ඒ නිසා බලකෝ බැල්මටම ඉස්සලාම සිදුවෙන්නේ සතහනක්. මුඛක් හරි හටහන. පිම්බීම හැකිලින් බලනකොට බඩ පුම්බඩම හකුලනවා. කොටයක් ඉස්සරහට පස්සට එනවා වගේ. රෙද්දක් එහාට මෙහාට පැද්දෙනවා වගේ. දූලි ගොඩක් ඇවිස්සෙන්න හැකිලෙනවා වගේ මොනවා හරි දෙකේ වෙනස් ආකාර පිම්බීමෙන් හැකිලිම. සටහනයි. ආස්වාස ප්‍රසවාස සටහන් වෙනසක් වෙනවා. ඒක හරියට කවුරු හරි නිශ්චල ඡායා ෆොටෝ එකක් ගත්තා වගේ. ඒකට මේ මිනිස්සයා අනිත් මිනිස්සාව වෙන් කළා පෙන්නනවා. ඉතින් මේ විදිහට මේකම මූලස්ථානය කරගෙන මේක මූල කර්මස්ථානය කරගෙන දිගින් දිගට බලන්න හිටියොත් ඒ දේ කාලානුකූලව වෙනස් වෙනවා වෙනස් වෙන ආකාරයක් තියෙනවා මිනිහෙක් දිහා වීඩියෝ කැමරා එකක් තියාගෙන හිටියොත් ෆොටෝ එකක් ගත්තා වගේ නෙමෙයි චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට එයාගේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග හැසිරීම් ස්වරූප නිශ්චලතාවකට වැඩිය බලා ගන්න පුළුවන්. ඒ වගේ එක චිත්තක්ෂණයක් මූල කර්මස්ථානයේ දැක්කට වැඩිය චිත්තක්ෂණ තුන හතරක් බලනකොට ඒක කාලානුරූපව වෙනස් ආකාරවලටපත් වෙනවා. ඒවා මේ ධර්මයේ තියෙන ඒහිපසික ගුණ ඒකට ඒ ආකාරයෙන් බලන්න ඕනේ. කර්මුණක් අරගෙන ඒක විනිවිදව විෂදව බලන්න ඕනේ කියනකොට බලන පළවෙනි වතාවට සටහන පෙනේ. අපි මිනිස්සු දැකපු ගමන් ඉස්සලා මොන දිහා බලන. ආයතකොට අපි මූලේ අපි ගන්නවා ආමිනිය දැක වරක් දැකලා කියනවා කියන්නේ. නමුත් ඒක එච්චර මතක හිටින්නේ නැහැ. අපි දෙවෙනි සැරේ බලනවා තුන්වෙනි සැරේ බලනකොට ආය අවුස කෙනෙක්, කළු කෙනෙක්, මහත කෙනෙක්, ස්ත්‍රී කෙනෙක්, පුරුෂ කෙනෙක් කියලා තේරෙනවා. ගාක් වෙලා බලනකොට තේනවා මෙයා කලාකාරී කෙනෙක්. මෙයා විද්‍යාහුරුවට බර කෙනෙක්. මෙයා වාද කරන කෙනෙක්. ආදි වශයෙන් එයාගේ ඒ චර්යාව පේන්න පටන් ගන්නවා. බොහෝ ඇසුරෙන් තමයි ඒක තේරුම් ගන්නේ. ඒ වගේ තමයි අරමුණත් බොහෝ ඇසුරෙන් අරමුණේ සටහන් ඉක්මවලා ආකාර වලට යන එක නියත ධර්මයක්. පළවෙනි සැරේට වෙන්නේ ආන්තර සටහන. මේ හොඳටම ඇති. ඒ සටහනේදී ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර දැනගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට බලනකොට ආස්වාසයෙන් එන්නේ එන්නේ එන්නේ සීන් වෙන ආකාර, කෙටි වෙන ආකාර, නැත්නම් ගොරෝසු වෙන ආකාර, එපා වෙන ආකාර, විවිධ ආකාර ප්‍රස්වාසයේ වෙනමම ප්‍රස්තාරයක්. ඒකත් ඒ විදිහට යනවා. මේ පිම්බීම ගත්තත් හැකිලිම ගත්තත් එච්චරයි. මෙන්න මේ දෙක දකිනකොට මේ මම කවදාකවත් බල ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා මන්දෝත්සහය වුණොත් කවදාකවත් භාවනාව හරියන්නේ නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර ලේන උත්සාහ කෙරුවේ වලිගෙන් හොද හිඳින්න. ඒ වගේ අපි උත්සාහ කරන්නේ මේ ආකාර ආනාපානයේ 11 ආකාරයෙන්නේ හැම පැත්තෙම බලලා යා වැටෙන කොටත් නැගිටින කොටත් ප්‍රිය වෙන කොටත් අප්‍රිය වෙන කොටත් ළඟ තියෙන කොටත් දුර තියෙන හැම පැත්තෙම බැලුවොත් බුදුරජාණන් වහන්සේ අපිට ඒකාන්ත විශ්වාසයක් දෙන දවසක් එනවා මේ ආකාර ඔක්කොම දකින්න. අන්න ඒ ආකාර දකින්න තෙක් ඒක ස්වභාවික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ ඒ බලන චිත්තක්ෂණේ ඊට ඉස්සල චිත්තක්ෂණේ වෙන් කරගන්නා තරමට තියෙන ස්වභාව ලක්ෂණ දකින්න බෑ කියන එකත් නියත ධර්මයක්. ඒක නිසා අපි සටහන දකින්නකොට මේ හිතාගන්න පාඩම පටන් ගත්තා. සටහන තුලින් අපි ගිහිලා ඒ ආකාරයගේ ගති ලකුණු, රුචි අරුචිකං, ව්‍යංජනානු ව්‍යංජන, අංග ප්‍රත්‍යංග, අලගිය මුලගිය සේරම විස්තර දකින්නකොට දැන් ඉතින් භාජනයේ පිරීගෙන එන බව දැනෙන භාජනයේ උතුරන වෙලාව තමයි මේ ආස්වාසී ඊගාව ආස්වාසී වෙක් වෙන හැටි. මේ ආස්වාසයේ මුලින් මැද වෙන් වෙන හැටි වශයෙන් හිත පුදුමාකාර කර්මණී වෙන්න පටන් ගන්නවා. අන්නේ ස්වභාවික ලක්ෂණ වලට එන්නේ සතහන් ආකාර ස්වභාවික ලක්ෂණ කියන පියවර තුනකින්. මේක තමයි විපස්සනා පෙළගස්ස. ඒක තමයි විපස්සනාට බැසගන්නේ. ආන්නේ එතෙන් එන්නේ නැතුව මේ 1 2 3 කියන පදනන් නැතුව කවදාකවත් සංකත ලක්ෂණය වෙන ඊගාව ලකුණකට හිත යන්නේ නැහැ කියන එක නියත ධර්මයක්. යම් කිසි කෙනෙකුගේ සතහන් ආකාර ස්වභාවික ලක්ෂණකින් දැක්කොත් අනිවාර්යයෙන්ම සංකත ලක්ෂණය යනවා කියන එකත් චිත්ත ධර්මයක්. ඒයි පස්සික ගුණයක්. ඒක නිසා සතහන් ආකාර ස්වභාවික ලක්ෂණ දකිනා තාක් අපේ හිත පවතින සම්මත ලෝකේ. ඒකේ පිරුණාට පස්සේ අනිවාර්යයෙන්ම හිත සංකත ලක්ෂණයට යනවත් එක්කම ඒකේ සතහන් වල හැලීමක් ආකාර වල වැටීමක් ස්වභාවික ලක්ෂණ වල සමරස වීමක් වෙන්න පටන් ගන්නවා. එතෙන් තමයි පළවෙනි වතාවට යෝගාවචරයට ලොකු මානසික වශයෙන් අභියෝගයක් එල්ල වෙන තැන. එතෙන්දි වෙන්නේ අරමුණ මෙනෙහි කරගන්න බැරි වෙන. අර කලින් කියපු නමට ගැළපෙන්නේ නැතු යනවා. දැන් කොල්ලෙක් අපිට නමක් ගමක් දීලා උගන්වන හරිදසෙන් කියව මාන කෙරුවයි කියමු. මාන කෙරුවට පස්සේ ඒ නම මාරු කරනවා. ඌ ඉතින් ඉස්සර කියන්නේ වරෙන් කාපන් කියලා. දැන් කියන්නේ වඩින්ට, වලඳන්ඩ අරකම තමයි. ඒකට සම්පූර්ණ වෙනස්. ආන්නේ වෙනස තේරුම් ගන්න බැරි නම් අපි කියනවා මේ අකා බුද්ධ ආගම දන්නේ නැති කෙනිය කියලා. අපි අර පැවිදිුණාට පස්සේ මේ වලින් කාපන් කිව්වොත් එහෙම. අර කීස්පුර පන්සලේ ඉඳද්දී දානේ බෙදෙනවා. ඉතින් තරුණ කාන්තාව. උන්ද මේවා දන්නේ නැතුව තමයි ඒක ඇත්ත ප්‍රශ්නයක් නෑ මාත්මේ කියන්නේ තරහට නෙවෙයි. ඇවිල්ලා මයින් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මාළු වලදරවත් කියලා. මං කෝයි නෑ කිය. මම ළඟ හිටියේ ආපැත්තේ හරිෂෝ කාන්සෝ මාළු කනවද කියලා. මේ ආන්දරට එක පාට මුල් බලාගත්ත මොනවත් නෑ කරවන්නේ හිටියා අම්මා ගියා. මයි පැත්ත හැගෙන බරපතල වචනයක් කිව්වේ කිව්වා. මං ආගෙන එක දවසක් අර ආමුදු කෙනෙක් කියනවා ධර්ම කාන්තාවක් ඇවිල්ලා කළ බිත්තරයක් දාන්නද කියලා. බානිනවා කියන්නේ ආමුතුරෝ රටටම ඇහෙන්න බෑන. ඒකේ ගෙවල් දොරවල ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ආහාරු කෙනෙක් කාට කිලිව කරන්නේ. ඒක පැටලෙන වෙලාවක් වෙනවා. මේ සාහිත්‍ය විවහාරේ පැටලෙන වෙලාවක්. ඒක භාවනාවේදී සිද්ධ වෙනවා. අර කොල්ලෙක් පැවිදි වුණාට පස්සේ එයාට ඒ නම කියලා කතා කරන්නේ. පාලි නමක් වෙනස් කරනවා, වඩින්න කියනවා, යන්න කියන්නේ. වළඳන්න කියනවා. කන්න කියන්නේ ඒක තමයි ඇති. ඒක තමයි මේ සාසනය කියලා කියන්නේ. ඒ වගේ මේ පිම්බීම හැකිලිම බලන්නේ කියත් ආස්වාසේ ප්‍රසවාසේ බලන්නේ හිටියත් තැනකට ගේනවා දැන් ඒක ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරලා කියන්න බෑ එතකොට ඒ ආස්වාස කියලා මෙනෙහි කරන්න බෑ මෙනෙහි කිරීම හැලෙනවා ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න බෑ හැලෙනවා මේ හැලෙන තැනට එනකම්ම හරියට මේ මේ සත්‍යයේ වැඩපිළිවෙලක් මේ යන්නේ මේ සම්මතිය ගිලින තැනට ඇවිල්ලා තියෙන්නේ දැන් මේ પરමාර්ථ ධර්ම වලට යණ්ඩයි හදන්නේ කියලා ඒක ලෑස්ති වෙලා නොගියොත් අර මනුස්සයාට දෙන්නේ මොකද්ද මොලේ නරක් වෙලා කියලා මේ මෙච්චර කල් හොඳට තිබුණේ මේ ආස්වාද ප්‍රසආසයේ පෙනෙපෙන තිබුණ දැන් පේන්නේ එක්කෝ ඒ හිත නින්දට වැටෙනවා එහෙනම් සැක උපදවන දැන් මේ මොකද උනේ කියලා නමුත් මේ ඒහිපස්සික ධර්මයේ හැටි සත්‍යය ලැබුණා නම් සටහන් ආකාර දැකලා ස්වභාවික ලක්ෂණ දැක්කා නම් ඉන් ඉදිරියට සතිය මේ ආශ්‍රව ප්‍රසාර දෙක සමව පේන්න පටන් ගන්නවා. මේ දෙකේ මෙතෙක් දැකපු ස්වභාවික අත්‍යන්ත ආවේනික ලක්ෂණ වෙනුවට ඒ කියන්නේ වෙනස්කම් වෙනුවට සමභාවය පේන්න පටන් ගන්නවා. මේක තමයි ඉස්සල්ලාම සම්මුතිය බිඳලගෙන මේ પરමාර්ථය දිහාට යන හැටි. එතෙන්දී ඒකත් එක්ක තියෙන ගනුදෙනු, එතනත් එක්ක තියෙන මේ සංනිවේදන ක්‍රම වෙනසක් ඇති වෙනවා. මේක දැනගෙන ගියොත් යෝගාචරයතුනා මන්නම් අත හොඳ පිම්මක් පැන්නයි. එහෙම නැත්නම් තල්ල කරවයි. එහෙම නැත්නම් බය වෙලා නැගිටලා දුවනවා. ඉතින් මේවා ඒපසික ගති. මේවා මේ බුදුහාමුදුරුවෝ ඇති කරපු දෙයක්වත් එහෙම නැත්නම් මේ කාටවත් මේ මේ බ්‍රේන් වොෂ් කරන්න නැත්නම් කවුරු හරි தত্ত্বගත කරන්න කරන දෙයක් නෙවෙයි. ධර්ම ස්වභාවය. ඊට පස්සේ ඒ සම්තති ලක්ෂණයට එහෙම නැත්නම් ඒ ස්වභාවික ලක්ෂණ අයින් කරගෙන මේ සාමාන්‍ය ලක්ෂණ එහෙම සමාවෙන්න මේ සම්මුති ලක්ෂණ බිඳගෙන මේ ස්වභාවික ලක්ෂණ ගියාන ආනාපානෙදී ඉන්නේ නැද්ද? එහෙම නැත්නම් මේ අතරමැද දැන් සද්දත් ඇහෙනව නේද? හිතවිලිත් කියනව නේද? වේදනාවක් තියෙනව නේද? නමුත් මට ආනාපානෙ ඉන්න පුළුවන් නේද කියලා ඒ தත්වෙට එනකොට අර මෙච්චර වෙලා ආයාසයෙන් ආනාපානෙ ගිය කෙනාට අමුතු ලෝකයක් වගේ වැටෙනවා. මේ වෙනස ඇතිවීම උනේ නැත්තම් කොහොමද විපස්සනාව සිද්ධ වෙන්නේ? සම්මුති ලෝකේ විපස්සනාවක් නැහැ. දෙලින්ම විපස්සම මේ පරමාර්ථ ලෝකෙට යන්නත් බෑ. ඒ නිසා අපිට ඉස්සලා සිද්ධ වෙනවා සම්මුතියත් එක්ක ඉඳලා සම්මුතිය හොඳටම පුහුණු කරලා සම්මුතිය පිළිබඳ පූර්ණ පරිචයක් ඇති කරගෙන විනිවිදයක්. ඒක හරියට කියනවා නම් නැව ගන්න බැරි නම් ඒ තරම් ජැටියක් නැත්නම් අපි කරන්න තියෙන්නේ ජැටියෙන් ඔරුවට ගොඩ වෙලා ඔරුවෙන් නැවට ගිහිල්ලා ඔරුවෙන් නැවට ගොඩ වෙලා ගමන යනවා. ඒ වගේ මේ ඔරුව කොටස තමයි සම්මුති ලෝකේ සම්මුති ලෝකේදී අරමුණ වගලා ගන්න, අරමුණ දපනේ දමා ගන්න, අරමුණ යාලු කර ගන්න, අරමුණත් එක්ක මිත්‍ර වෙන එක උගා හැමදාම ආධුනිකයෙක් විදිහට කරනවා. ආන්නේම ඒ අරමුණට හිත දාලා එන තාලෙන් හිත දාලා අරමුණ දපනේ දමාගෙන අරමුණ ඔක්කොම සමරස වෙන මට්ටමට ගියාට පස්සේ පේන්නේ ඒ හැම ලකුණක්ම විශේෂයෙන්ම ආරම්භනේ පේන එතකොට ධාතු ස්වરૂප වශයෙන් උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති අතනින් මෙතනින් එක දෙක වගේ තමයි පේන්නේ. ඔය බය නැතුව අභීතව මූණ දුන්නොත් ඒවා දසදහස් ගුණෙන් එන්න පටන් ගන්නවා. මුළු ශරීරය ඇතුළට ගිහාම පේන්නේ බලවේග පේන කර්මාන්ත ශාලාවට ගියා වගේ. සද්දවලත් වේගයේත් ශක්තිවලත් වැඩ කරන යන්ත්‍ර ප්‍රමාණය මිනිස්සු ගානේ කිල්ලෝරක් නැහැ. විශාල බලාගාරයක් ඇතුළේ ගියා වගේ මේක ඇතුළේ විශාල වැඩ කොටසක්. මේ ඉස්සෙල්ලා තිබුණ තනි මිනිහා. මේ ගෑණියෙක්, පිටිමියෙක්, කයක් කියපු දේ ඇතුළට ගියාට පස්සේ සම්පූර්ණ ක්‍රියාශක්තිය පේන්න පටන් ගන්නවා. එතකොට පේන්නේ ඉස්පාසුවක් නැතුව, අතෝරක් නැතුව. ඇතිවෙමින් නැතිවෙමින්, ඇතිවෙමින් නැතිවෙමින් යන පළු රීච්චක් වගේ. අර ටීවී ස්ක්‍රීන් එකක් වගේ. වැස්ස වැහි කඩකට වතුර කඩකට වහිනවා වගේ. අබ පුපුරනවා වගේ. එහෙම නැත්නම් පොරි පුපුරනවා වගේ. පුපුරන කටි පේනවා. ඉතින් ඒකට ලෑස්ති වෙලා නොගියොත් ඒ ඊපස්සේ කනේ අල්ලලා නැතර කරන්න මේ බය වෙන කබඩට. ලෑස්තිලා ගිය කෙනෙකුට නම් තේරෙනවා අන්න දැන් යන්තම් මේ සම්මුතිය බිඳගෙන හිත පරමාර්ථයට යන්න ලෑස්ති. ඒකට ලෑස්තිලා නොගියොත් එවිටල බය වෙනවා ආපස්සට යනවා හිත වට ගන්නවා අදිෂ්ඨාන ශක්තිය වැටෙනවා චිත්ත ශක්තිය වැටෙනවා ලෑස්ති වෙලා ගුරුවරයෙක් එක්ක කටයුතු කරලා දැනගෙන ගියොත් අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා චිත්ත ශක්තිය වැඩෙනවා බය ඇරෙනවා ඉදිරියට යන්න ගැම්මක් එනවා වීර්ය සතිය සමාධිය ඔක්කොම වැඩෙනවා ඉතින් ඒකට මේ දෘෂ්ටි හරියට නැත්තම් මේ සීලය හරියට නැත්තම් කොච්චර ඔතෙන්ද ගියත් බය වෙලා ගෙදර එනවනම් කොහෙද භාවනාව පිළිදෙල ගමනක් කොහෙද මේ පුද්ගලයාගේ රුචිආර්ථිකම් වල වෙනසක්? කොහෙද මේ මනුස්සයාගේ පෞරුෂත්ව වෙනසක් සිදු වෙන්නේ? නමුත් එකක් ධෛර්යයෙන් මතක තියාගන්න කීයක. මොකද කිසිම කෙනෙක් පළවෙනි දැක්මට කවදාකවත් මේක හරියට තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න ගතියක් මනුස්ස හිතේ නැහැ. අනිවාර්යයෙන්ම වරද්දාගෙන අනිවාර්යයෙන්ම බුදුබණ බුදුහාමුදුර කෙනෙක් හෝ බුද්ධ ශ්‍රාවකෙක් හෝ එවැනි කෙනකින් අහලමයි මේක හරියට තේරුම් ගන්න. එදාට තේරෙනවා මේක බුදුන් දැකලයි බුදුහාමුදුරුවෝ කිව්වේ බුදුහාමුදුරුවෝ දැකපු ගෝලියොත් දැකලයි මේ කියන්නේ මාත් ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේක නෑ බෑ කියන්න බැරි ශක්තියක් තියෙනවා ආන් ඒ විදිහට සතහන දැකලා ආකාරයට යා යුතුයි කියන එක යම් ආකාරයක නියත ධර්මයක්ද අන්න ඒක විස්තර කරන බුරුම ආචාර්යවරු කියනවා සතහන් දකිනාසුළු විදිහට බැලුවේ නැත්තම් සතහන පේන්නේ නැහැ කියලා ඒක තමයි දෘෂ්ටි කියලා කියන්නේ. ආස්වාද ප්‍රසවාස භාවනා අවුරුදු 15 විතර කරා. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරගන්නා සුළුවෙන්වත් ආනාපාන දිහා බලන්නේ නැතුව මම ඉඳගත්තාම මට ආලෝක පේනවා මම ඉඳගත්තාම මට ශබ්ද ඇහෙනවා මම ඉඳගත්තාම මට කොන්ද රිදෙනවා කියවට කවදාකවත් ආනාපානෙ නෙමෙයි. ආනාපාන නම් ආනාපාන විතර කියන්න පුළුවන්. ඒ අනම්මනම් විතර නෙමෙයි. ඒක ඔක්කොම වටපිස්. ඒව නෙමෙයි ඕන කරන්නේ. මම ඉඳගත්තාම මගේ හිත හුස්ම රැල්ලට ගියාද නැද්ද? හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව වැටහෙනවද නැද්ද? පිට වෙනකොට පිට වෙන බව වැටහෙනවද නැද්ද? ඇතුල් වෙනකොට මට වැටෙන්නේ මෙහෙමයි, ඒක පිටවීමේ වෙනස් වෙන්නේ මෙහෙමයි, පිට වෙනකොට වැටෙන්නේ මෙහෙමයි කියලා වෙන් කරලා කියන්න පුළුවන් නම් ඒ මනුස්සයාට මේ භාවනා ජීවිතේ 75ක විතර වැඩි කරගන්න. ඔය ඉස්සරහ තියෙන විපස්සනා ඥානවත් ගැඹුරු මොන්නම දෙයක්වත් නෙවෙයි භාවනාව කියන්නේ. මේ පටන් ගන්නකොට අරමුණේ ආලු කරගන්න හැටි විතරයි. ඒක විතරයි කළ යුත්තේ. ඊටු ටික තේරම සිදු වෙන දේ. අපි හිතන්නේම නෙමෙයි මේකේ විශාල සූත්‍ර වගේක් තියෙනවා. මේකේ විශාල සමීකරණ වගේක් තියෙනවා. මේවා මේ ගුරුවරු හංගගෙන තියාගෙන ඉන්නවා. ඒ ටික දුන්නා නම් අපිටත් යන්න පුළුවන් කියලා හිතෙනවා. උතර පිටිය සකස් කරගන්න ඇති. කසක කැපුම ගස පොළ පෑදුමින් වගේ ගහ වටේ සුද්ධ කරගන්න නැතුව ගිය ගමන් කැලේ මැද පොරෝදික් කරන්න ගත්තොත් වැලක පැටලුණොත් පොරෝබන් දොළුවට වැටලා වැඩිච්චාම ඒ මිනිහයි එතන නතර වෙන්නේ. ගහ නෙමෙයි. ඒ තරම් හැමදාම අලුත් කෙනෙක් විදියට මම කවදාහත් හුස්ම අරගන්නේ අදයි මම ඉපදුනේ මේ මට එන්න හදන්නේ පළවෙනි හුස්ම අනේ ඒක හරියට තොරණක් බලන්න වගේ මැජික් එකක් බලන්න වගේ හුස්මටම හිත තියලා බලමුත් ආස්වාසේ ප්‍රසවාසේ වෙන් වෙලා පෙනේ අනේ මං ඊයේ තෝක දැක්කනේ අද මොකටද තෝක දකින්නේ කියලා කිව්වොත් ඒ කියන්නේ කවදාකවත් වෙන්නේ ඒ තරමටම නිසංකාර වෙනවා. ඒ තරමටම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන දැකීම ගත්තොත් ඒ බුරුක ස්වාමීන් වහන්සේලා කියන්නේ බැලුවොත් පෙනේ. ආනාපානි කරනවා කියලා වෙන දේවල් කල්පනා කරොත් මට ඉස්දිවිද ඥාන පහළ වේවා. මට දිබ්බ චක්කු පහළ වේවා. මට ආලෝකයක් පහළ මට පළවෙනි ධ්‍යාන ලැබේවා කියලා එව්ව පෙනේ. නමුත් හීලෙන් පෙන්වන්නට වෙනසක් ඇත්තේ නැහැ. ඒවා තේරම මනෝ විකාරයි. මේ ආස්වාස වෙලා ආස්වාස දකින්නයි කියලා කියන්නේ එහි පස්සේ තමයි. මෙන්න බලාපන් කියලා පෙන්වන්න පුළුවන්. ආස්වාසය කියලා වල වෙන මොනවා අනුගේ හිත් බලන්න යනවනම්. දිබ්බ චක්කු බලනවනම්. දිබ්බ සෝද කල්පනා කරනවනම්. අහසට ඉනිමන් බදිනවා වගේ වැඩක්. ඒ නිසා මේ ඒහිපස්සික භවයේ තියෙන්නේ ලද රූපම. ආයන්න ආයන්න ඉගෙන ගන්නවා වගේ වැඩක්. ඉතින් උඟ දෙනකොට ඕන කරලා තියෙන සංකීර්ණ බොහොම ගැඹුරු දේවල්. නමුත් අර මුල දන්නේ නැතිකම කියන. නිසා සර්වචනාසේ ඉදිරි පිට අපි කිසි පැකිලීමක් නැතුව අනේ සර්වචනාසයට කියනවා අපිට තේරෙන්නේ නැහැ කියලා කී හැකියි. භාවනාවේ හැමදාම වැදගත් වෙන්නේ අවශ්‍ය කරන්නේ මුල. ඒ කියන ස්වභාවික ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ, ඊට මේ සංතති ලක්ෂණ ඊගාට තියෙන සාමාන්‍ය ලක්ෂණය කියන සංතති ලක්ෂණය කියලා කියන්නේ ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින දිය කඩකට වහිනකොට වගේ ඇති වෙන ලකුණක් නම් ඒකේ තමයි ඇති වෙන නැති වෙන බව සංකතයේ ඇතිවීම නැතිවීම පැවතීම කියන සංකත ස්වභාවය. ඒක දල්ු නිසා පේන එකක් නෙවෙයි. ඒක සදාන්තික ධර්මතාවයක්. මේක කබලෝගයා කණ්ඩෝනාට තලගෝයා කරගත්තා වගේ මේක නිත්‍යයි සුඛයි සුබයි කියනවනම් නිත්‍යයි සුඛයි සුබයි කිය හැකි නමුත් කවදාකවත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ දුකෙන් කෙලවර වෙනවා. මේක අනිත්‍යයි කියලා බැලුවොත් අනිවාර්යයෙන් මේ සංකත ලක්ෂණය ඊගාට සාමාන්‍ය ලක්ෂණ තුරු දෙනවා මෙවැනි අනිත්‍යයේ දුකයි කියලා බලනකොට එපා වෙනවයි කියන එක බය උපදිනවයි කියන එකට එපා මේ ඒකාකාර වෙනවයි කියනකොට අසරණ ගතියක් දැනෙනවායි කියනකොට බය වෙන්න දෙයක් නැහැ. මේ අනිත්‍යතාවය දැක්කා නම් අනිවාර්යයෙන්ම බය වෙනවා. අනිවාර්යයෙන්ම එපා වෙනවා. අනිවාර්යයෙන්ම නීරස වෙනවා. අනිවාර්යයෙන්ම අසරණ වෙනවා. බෝධ බඳ තනි වුණා වගේ. කැලේක බැඳි වුණා වගේ. ආ මේකට ලෑස්ති වෙලා ගියේ නැත්තම් අපිට මේ සාමාන්‍ය ලක්ෂණය සාක්ෂාත් කරන්න වෙන්නේ. අපි එනකොට ගෙදර තුන නූල් බඳිනවා. මේ පේන බලනවා. කේන්දර බලයි. මොකද මේ උනේ කියලා බලනවා. ඒකයි මම අර ඉස්ලාම දවසෙත් මතක් කරේ අපි කොච්චර විමුක්ති කාමයේ සටන් කාමියෝ වුණත් විඳහස ලැබෙන දවසට බයයි. දහස් ලැබෙනකොට කියනවා හරි පාළුයි. කොටු වුණා වගේ, තනි වුණා වගේ. අර ඒ දවසේ තිබුණ සහෝදරකම් මිත්‍රකම් කරටක් දාගන්න ගන්න නැති වුණා වගේ කියලා ආයෙසරයක් පොතෝ තමයි දාන්න වගේ කවුරුත් එක්ක කටියක් කියලා කතා කරගෙන ඉන්නේ කොච්චර හොඳද එවනත චිත්‍රපටය බලනක පත්‍රය බලන්නේ කොච්චර හොඳද කියලා අර සම්පූර්ණ පෑදී දිහට පොරතිය කලවම් කරනවා. එහෙම නොවෙන්න නම් ඒ සංතති ලක්ෂණේ ඉඳලා සාමාන්‍ය ලක්ෂණයට යනකොට අනිවාර්යයෙන්ම මේ නිබ්බිදා ඥාන, බයසුපට්ඨාන ඥාන අත්‍යවශ්‍යයි. මෙන්න මේක බයෙන් තොරව, ද්වේෂයෙන් තොරව ඥාන පදනමට හරවා ගන්න එකයි විපස්සනාදී කෙරේ. එහෙම කෙරුවොත් විතරමයි මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ දැක්කොත් පමණයි ඒකත් මේ ඥානපදමේ දැක්කොත් පමණයි අනාත්මත්වයේ පේන්නේ. ඒ කියන්නේ අනාත්මත්වයේ නැති නිසා නෙවෙයි. ඒ දෘෂ්ටි කෝණය නැති නිසා. ඒ දෘෂ්ටි කෝණය හදාගන්නයි අපි ස්වභාවික ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ හරහා මේ සංතති ලක්ෂණයට යන්නේ. නැත්නම් සීල සමාධි හරහා විපස්සනාවට යන්නේ. ආනේ යන ගමනේ හැම පියවරක්ම ඒපස්සිකයි. අන්තිම හිතන්න හරි ගැඹුරුයි හරිම විචිත්‍රයි. නමුත් ඒකනේ වැදගත්. වැදගත් වෙන්නේ මේ පටන් ගන්න තැනයි. ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න ඕනම කෙනෙක් පිළිගන්නවා අමාරුම උත් වැදගත් උත් පන්තිය තමයි බාලාංශය. බාලාංශය ඉගෙන ගත්තට පස්සේ ඒක ටික බොහොම ලේසියි. බාලාංශ පන්තිය තමයි ගුරුවරයෙකුට අමාරු ශිෂ්‍යයෙකුට අමාරු. ඒ වගේම ඔය ගණන් පිළිබඳව විශේෂත්වරු කියන එක තමයි වැදගත්ම දේ තමයි ගාන තේරුම් ගන්න එක. උත්තරේ නෙවෙයි. ලෙඩ පිළිබඳව කියන වෛද්‍යවරු කියන එක තමයි වැද්දගත්ම දේ තමයි ලෙඩ යඳවගන්නේ. ආනේක සිදු වෙන්නේ මේ පොද්දුවේ සාමාන්‍ය අරමුණට මුල දාන එක. ඒක ඕනෙම මිනිසෙකුට කරන්න පුළුවන් දෙයක්. පඬිතුකම් කරන්න ගියොත් මිරිකලාලන්න ගියොත් බෑ. නිසා ඒකට සූදානම් වෙලා යන්න නම් මේ ධර්මයේ ඒහි පස්සෙකයි ඒව බලව කියලා පෙන්වන්න පුළුවන්. හැබැයි ඒකට එක දෘෂ්ටි කෝණයක් තියෙනවා. ඒ දෘෂ්ටි කෝණ තමයි අපි කියන්නේ සම්‍යක් දෘෂ්ටිය කියලා. ඒ වෙන තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට සම්මාදිට්ඨිය කියන එකෙන් පටන් අරගන්න. අපි සාමාන්‍ය සීල සමාධි ප්‍රත්‍යය කියලායි. ප්‍රතිපදාව පෙන්න නමුත් මෙතෙන් යනකොට ප්‍රඥා සීල සමාධි කියලා කරකවලා තාරිනවා. එදින අනිවාර්යයෙන්ම ප්‍රඥාව ඉස්සර වෙනවා. දෘෂ්ටි ඉතර වෙනවා. මොකද ඉතින් එහාට තියෙන්නේ ලෝකෝත්තර මාර්ගය. ඒක නිසා එතෙන්ට යනකොට අර මෙතෙක් සීල සමාධි ප්‍රඥා කියන ගියේක ප්‍රඥා සීල සමාධි මට්ටමට කරකැවෙනවා. ඒ කියන්නේ දෘෂ්ටියේ වටිනාකම තේරෙනවා. ඊගාවට සීලී ඊගාට තමයි සමාධිය. ඉතින් මෙන්න මේ වෙනස වෙන්න දෙන්නේ නැත්තම් මේ වෙනසට අපි ඉඩ නොතබනවා නම් කොහොමද ධර්මය අපතල ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අපි ගත්ත හනමිටි අදහස්, ගත්ත සද්ධාව, ගත්ත රුචියම, ගත්ත බහුසුත භාවය නැත්නම් අවුදුතු ඥානම, සුතමේ ඥානම, ගත්ත තර්කයම, ගත්ත දෘෂ්ටියම ඉන්නවනම් අපේ වෙනසක් වෙන්නේ. අපි ධර්ම මාර්ගයේ යනකොට ඒවට වෙනස් වෙන්නේ කියන්නේ වෙනස් වෙන්නේ ඉඳී තිබුණොත් විතරක් ඒ ධර්මය විසින් අපිව අඹනවා. මැටි වටාන් හදන මිනිහෙක් අතර අහුවෙච්ච මැටි පිට ඌ එක එක තාල වලට අඹනවා. අඹලා ඕනේ ඕනේ දේවල් හදන. ඒ වගේ තමයි අපි සරුවචනාන්ති ඉදිරිපත් යනකොට වැටි පිටක් වෙන්න ඕන. උන්වහන්සේ අපි ඕනේ දෙයකට අඹලා සුදුසු භාජනයක් හදාගත්තා. අපිට කියන්න බෑ මගේ පහනක් හදපන්. මගේ ගුරුලීත්වයක් හදපන්. මගේ මැටි වලඳක් හදපන් කියන අයිතියක් නැහැ. අපි නිකම්ම නිකම් මැටි වලඳක් වගේ වුණොත් මැටි ටිකක් වුණොත් සරුවචනාන්සේ අඹලෝ. ඉදා මාන්නකාර ගති, තණ්හා ගති, දෘෂ්ටි ගති ඔක්කොම මේ පච්චිකුණේට බාධායි. ඒව නැති වුණාට පස්සේ ධර්මයේ ඉච්ඡරම මේ කියන තරම ගැඹුරු නැහැ. ඒකයි ඔය පටාචාරා වගේ සද්ධාව ස්තන්නාවක් ඇති කරගන්න කොනක් නැති, මාන්නයක් ඇති කරගන්න තැනක් නැති, දෘෂ්ටියක් ඇති කරගන්න නැති අන්තිම තුච්ච තත්ත්වයට වැටිච්චාම ධර්මයේ කිට්ටුයි. සෝපහකත් අසුචිකතක් කර තියාගන්න. සාදලයක් දැක්කනම් ගුටි කන්න වෙනවා කියලා හිතාන. වීදියා ගානේ හැංගි හැංගි යනකොට සවනක් ඝන රත් වීදුවේ සරුවචනන්සේ වයින්කොට කොච්චර බය වෙන්නේ නැද්ද? නමුත් සරුවචනන්සේ එන්න දරුවා කියලා කතා කරනවා. මිනිස්යාට බයයි මරන්නද කතා කරන්නේ එන මොකටද කියලා. කිව්ව ස්වාමීන් වහන්සේ අපි මේ පහත් කුලේ අසුචි අදන අනේ ස්වාමීන් වහන්සේ කොහොමද? දැන් දරුවෝ මිනිස්සනේ ඒක නම් ඇත්ත. එහෙනම් මම බාරගන්න. බලන්න කොච්චර ඒ මිනිස්සුෙකුට ඒ තණ්හාව නැතිකම, මාන්නේ නැතිකම, දෘෂ්ටිය නැතිකම කොච්චර උදව් වෙනවද කියලා බුදුන් දකින්න බුදුහාමගන්ගේ තියෙන මේ ඒව බලව කියන ශක්තිය ඇති කරන්නේ. ඒ නිසා අපි යමක් හම්බ කරගෙන කියනවා නම් දැන් අපේ තණ්හාව ඇති කිරීම පිණිස ඒකාන්තයක අපේ නරකට පිළිකර. ඒකයි යමක් අපි මාන්නේ පිණිස යමක් අපි තරුණකම නිසා හෝ මුදල නිසා හෝ බුද්ධිය නිසා හෝ කුලය නිසා හෝ මොනම දෙයක් ඇති කරලා දීපත් ඒක කැප කරන්න දන්නේ නැත්නම් ඒක අපිට අහිමි පිට පිට. මම මෙහෙම කෙනෙක් කියන හිතාගන්න ආත්ම සෘෂ්ටි ඇති කරන මොනම දෙයක් අපි ඇති කරගෙන තිබ්බත් ඒක පැත්තක තියාගන්න බැරි ඒකම කර තියාන ගුතිය ගන්න තත්ත්වයට යනවනම් ඒක අපිට වන්දිට පිළ. නිසා අපි පින්කම් කරලා අපි ඉල්ලනවනම් අපි හිතුව පැතුව දේවල් ලැබේවා කියලා ලැබෙනවමයි. ලැබුණට පස්සේ මොකද වෙන්නේ? ඒක අපිට නිවනට බාධා වෙන්නේ. ඒ වගේම අපි හිතනවා අපිට පිරිසාතර කිසි බයක් නැතුව සභාවක රජ කෙනෙක් වගේ පුම්බගෙන ඉදිරියට යන්න පුළුවන් මාන්නයක් අපිට ලැබෙනවා කියලා පින්කම් කරුවොත් ලැබෙනවා ලැබෙනවා. ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? ඒකම බාධාවක් වෙනවා. ඒ වගේම මට මට ආත්මයක් ඇති, කොන්දක් ඇති කෙනෙක් වාටපත් වෙන්න ලැබේවා කියලා බුදුහාමුදුරන් පහනක්පත්තු කිව්වොත් වතුත් යාපින් කියන පදපෝය ලැබෙනවා. ඒක පාලනය කරගන්න බැරි වුණොත් ඒකම අපිට බාධාවක්. ඒ නිසා අපි අද ඉන්නේ සේර උපයා ගන්න තරම් පෙරපින් කරලා. නමුත් අපි එකයි දන්නේ මේ ඒපාසික ධර්මයේ ඉදිරිපිට මේවා සේරම බුදුම් පාමුල පිටන මල පිටන නාමලක් වේවා කියන වගේ අපි මේවා පුදන්නවා. අපේ තියෙන සම්පූර්ණ මේ පුළුවන් කාර්කම් බුදුහාම විශ්ව අපිට පුද. අපේ තියෙන පුළුවන් තරම් රාග අදහස් තියෙනවනම් රාග දේවස්තු තියෙන බුදුහාම විශ්ව පුදනවා. අපේ තියෙන ආත්ම හැකියාවත් වෙන පිටුවට පස්සේ තමයි අපිට මේ ධර්මයේ තියෙන ආ මේ එහිපසිකාදී ගුණ විශේෂම කියනවා මේ සතිමත් බව එනසම් අප්‍රමාදී බවට යන්න පුළුවන්. අපි හිතලා බලලා කල්පනා කරලා ගන්න සෑම හැම දෙයක්ම සතියට අහිණිය තියෙනවා. අප්‍රමාදයට අහිණිය පිණිස හිත ඒවා සියරම අමතක කරලා භාවනා කරන වෙලාවේදී අරමුණට මුණ දාලා අරමුණේ ඇති තත්ත්වේ බලා ගන්න පුළුවන් ශක්තිය තියෙනවනම් ඒක පුදුමාකාර විදිහේ ධර්මයේ ඇති මේ මුරගාලා පෙන්නන අනිත්‍යත්වය පේන. ප්‍රත්‍යච නායක සාන්ත නිතරම කියන දෙයක් තමයි මේ ධාතු හතර මොන තරම් ඒ වගේ තියෙන අනිත්‍යත්වය ප්‍රකාශ කරනවා. මොකද අපි ධාතු වශයෙන් දකින්න අපි දකින්නේ ගෑණියක් වශයෙන්, පිරිමියෙක් වශයෙන්, ගහක් වශයෙන්, ගලක් වශයෙන්. ඒ මොකද ඝන සංඥාවට යට වෙලා. මේ සෑම දෙයක්ම තුල තියෙන ධාතු ස්වરૂපයක් දකින්න නම් මොන තරම් ශීඝ්‍රව එකින් එකට මාරු වෙන සුළුද කියලා බැලුවොත් අනිවාර්යයෙන් මේ ධර්මයේ තියෙන මේ ඒ පසික ගුණේ ඒවා බලව කියන ගුණේ ආය ඇඩ්වර්ටයිස් කරන්න දෙයක් නෑ ආය කාටවත් කියාපාන්න දෙයක් නෑ එතකොට පුදුම හිතෙනවා ඇයි මෙතුක්කල් සංසාරේ අපි මෙව්වා බදාගෙන මෙව්වා ඉල්ලගෙන ගියේ හරි ලැජ්ජාවක් ඇති වෙනවා හරි පශ්චාත්තාපයක් ඇති වෙනවා මොකද මේකට මෙච්චර පමා වුණේ කියලා නමුත් ඒක ලැජ්ජ වෙන්න දෙයක් නැත්තේ නෑ මොකද හැම කෙනෙක්ම මේ වගේ වැරදි තුලීම තමයි නැගිටලා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් මේක අපි කරගෙන ගිය වැඩවලින් ඥානෙවොත් අපිට මේ ඉදිරියට එන සෑම ප්‍රශ්නයකදී ඒ ධර්මයේ ඇති ස්වභාවික ලක්ෂණ සරසිලි දාන්න නැතුව ලකුණු අඩු කරන්නේ නැතුව ඇති හැටියෙන් දැක ගන්න. යථාභූතෝ දැනගත් දවසට මේ ධර්මයේ තියෙන එව බලව කියන ගුණේ මේ අපි ඉන්දියාවේ පුදුනේ නැහැ කියලා 2500ක් බහු වෙලා අපි ආවයි කියලා කිසිසේත් පුස්කන ගතියක් කිසිසේත් පිළිුණු වෙන ගතියක් නැහැ. ඒක පණ පොවන්න නම් අපි මේ ධර්මයේ බලන්නා වූ ඒ දෘෂ්ටි කෝණය, ඒ විපස්සනාව කියන දේ පෙළගස්ව ගත්තොත් අපි කිසිසේත්ම පමා වෙලා නැහැ. ඒ නිසා බුදුහාමුදුරුත් එක්ක ඉන්නවා වාගේ, සවස් නුවර ඉන්නවා වගේ, ජේතවනාරාමේ ඉන්නවා වගේ, බුදුහාමුදුරන්ගේ හෙවණේ ඉන්නවා වගේ දැනගන්න මේ අප්‍රමාද ධර්මයේ සත්‍ය ධර්මයේ වඩනකොට ධර්මියත් ආ වූ මේ ඒව බලව කියන ගුණේ මටම කතා කරලා කෙරුවා වගේ ඇහෙන්න පටන් ගන්නවා. අවුල පස්සේ සියලුම දේවල් බහතබල අර අසුචිකර බහතබල සෝපාක ගියේ කොහොමද බුදුහාමුදුරුවෝ ආනේ වගේ යන්න පුළුවන් දවසට මේ ධර්මයේ අකාලික බව කල්යන්න යන නරක වෙන්නේ නැති බව සාන්දෘෂ්ටිකම් කොච්චර ලස්සනට මේක සුවක්කාතෝ දේශනා කරලා තියෙන බව තේරෙන්න තේරෙන්න තමයි බුදුහාමුදුර කවුද කියලා තේරෙන්නේ. ඒක තමයි අපි කවුද කියලා අපට තේරෙන්නේ. ඒ නිසා ඒ ත්‍රිවිධ රත්නේ වටිනාකම වෙනදා නොදක් ආකාරයෙන් දැක ගන්නට ඒ ඒ පාසික ගුණේ වැඩ හැම කෙනාටම වෙනදාට වඩා දිතුලන බබලන තාලේ වටා ගන්න මේ ධර්ම කොටස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපට මේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැලසීම උදා වේවා